කල්යාණ මිත්‍රවරුනි අප හැමදෙනාගෙන උත්සාහය මේ බුදුදහමට අනුව නැතිනම් බුදුදහමට අනුව කියන්නේ ඒක පතු සීමාවක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ඒ ක්‍රමවේදයට අනුව ඒ පිළිවෙතට අනුව කටයුතු කරමින් ජීවත් වෙමින් ජීවිතයේ තේරුම් ගන්නට ඒ වගේම මේ ගැටලු හැදෙන හිත ප්‍රශ්න හදාගන්න හිත තමන්ගෙම හිත Tamanටම ප්‍රශ්න හදනවා. අනිත් අයටත් ප්‍රශ්න හදනවා. මෙන්න මේ ගැටලු හැදෙන හිත තේරුම් අරගෙන ගැටලු හදාගන්නේ නැති හිතක් බවට අපේ චින්තනයපත් කරගන්නයි. එය එය තමයි මේ පිළිවෙතේ අරමුණ ඉලක්කය. දැන් ඒ සඳහායි අප හැමදෙනාම මේ විදිහට භාවනා කරන්නේ, සිල් ගන්නෙ, බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, බණ පොත් කියවන්නේ ඒ අරමුණින් තමයි. දැන් අප අතර විවිධත්වයක් පේන්න තියෙනවා. ඇඳන් ඉන්න ඇඳුම් වලින් වෙනස්කම් පේනවා. එක විදිහ ඇඳුම් ඇඳලත් ඇදරුවින් සිම් මහතින් කටහඬින් වයසින් වෙනස්. ඇවිදින විදිහ වෙනස්. hina වෙන විදිහ වෙනස්. ඒ වෙනස්කම් පේන්න තියෙනවා ඒවා දෘශ්‍යමානයි. ඒ වගේම සමහර විට තව වෙනස්කම් තියෙන්න පුළුවන් අපේ රැකියාවේ වත් පොහසත්කම් දුප්පත්කම් වල උගත් නුගත්කම් වල විවිධ වෙනස්කම් තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒව ඔක්කොම වෙනස්කම් තියාගෙන අපි ඔක්කොම සමානයි කියන්න බෑ. පෑදිලිව පේන වෙනස්කම් තියෙනවා. තව හොයනකොට දැනගන්න පුළුවන් වෙනස්කමක් තියෙනවා. හිතන විදිහ වෙනස්. සතුට වෙන ක්‍රම වෙනස්. තරහ එන දේවල් වෙනස්. බියටපත් වෙන දේවල් වෙනස්. අපේ ශාරීරික රෝග තියෙනවා නම් ඒවා වෙනස්. ඉතින් ওই විදිහට මතකයන් වෙනස්, අනාගත බලාපොරොත්තු වෙනස්. ඒක ඔක්කොම වෙනස්කම් තියාගෙන අපිට කියන්න බෑ අපි ඔක්කොම සමානයි කියලා. එහෙම අදහසක් බුදුදහමේ කොහෙවත් නැහැ මේ හැමදෙනාම එක සමානයි කියලා ඔය අර්ථය. හැබැයි සමාන වෙන තැනක් තියෙනවා. ওই සියලුම විවිධත්වයන් අතර ওই සියලුම බෙදීම් සහ විෂමතා අතර අප හැමදෙනාම හොයන තයක් තියෙනවා. අප හැමදෙනාම කැමති දෙයක් තියෙනවා. අප හැමදෙනාම ප්‍රාර්ථනා කරන තැනක් තියෙනවා. මොකද්ද දුකක් නැති තැනක්. අප හැමදෙනාගේම ප්‍රාර්ථනය මොන වෙස්මූණින් ආවත් අප හැමදෙනාම හදාගන්න ඔය හැම බලාපොරොත්තුවකම ඒ සියලුම කවර ඉවත් කරලා අවසානයේ මදේට ගියොත් ඒ මදේ මොකද්ද දුකක් නැති තැනක් දුකක් නැති ස්වභාවයක් දුකක් නැති මොහොතක් ඒක ඉතින් එක එක නම් වලින් කියන්න පුළුවන් ද ওই වචනෙන් කවුරුවත් කියන එකක් නැහැ. නමුත් අහලා බලන්න පාසලකට ගිහිල්ලා ළමයි ඒ අයට තේරෙන විදිහට ඒ අයගේ දුක නැති තැන ගැන විභාගයේ සම්බන්ධයෙන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කියන ක්‍රීඩා තරඟයකට ගිහිල්ලා ඇහුවොත් කියයි. ඒ අයගේ දුක නැති තැන ඒ තරඟ ජයග්‍රහණය ලකුණු පිළිබඳව කතා කරයි. ඔය හැම තැනකම මිනිස්සු කතා කරන දේවල් වල ඒ වචන අස්සේ ඒ ඇලපිලි පාපිලි කොම්බු ඉස්පිලි ඒ කොමායේ හැම එකක් අස්සෙම ඉර වෙලා තියෙන්නේ දුකක් නැති ස්වභාවයක් පිළිබඳව දුකක් නැති තැනක් පිළිබඳව දුකක් නැති මොහොතක් පිළිබඳ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් අදහසක් ඉලක්කයක් අරමුණක් අභිප්‍රායක් ඉතින් අන්න එතනදී බුදුදහම කියනවා හැමදෙනාම සමානයි. එහෙම බැලුවොත් නම් පේනවා හැමදෙනාම සමානයි. ඔය ඇඳන් ඉන්න ඇඳුම් වෙනස් වුණාට, උස මහත වෙනස් වුණාට, වයස වෙනස් වුණාට, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, සුදු වුණත්, කළු වුණත් මොන භාෂාවක් කතා කළත් අන්න එතනදී ඕ අපි හැමදෙනා තුළම දැල්වෙන හැම සිතවිල්ලකම හැම වචනයකම හැම ක්‍රියාවකම ඒ පිටුපස තියෙන චේතනාව මොකද්ද? දුකක් නැති. අන්න එතනදී ඔව් හැම සිතිවිල්ලක්ම සමානයි. එක පුද්ගලයෙක්ගේ එන ලක්ෂ සංඛ්‍යාත සිතිවිලි ගත්තත් ඒ හැම සිතිවිල්ලක් ඇතුළෙම තියෙන්නේ ওই බලාපොරොත්තු. කතා කරන වචන ඔක්කොම ගත්තත් මොනවා කතා කරත් තියෙන්නේ දුකක් නැති ස්වභාවයක් තිබුණොත් හොඳයි කියන අදහස. ක්‍රියාවලක් තියෙන්නේ මොනවා හරි දුකක් නැති කරගන්න. ඉතින් තව පුද්ගලෙක් ගත්තත් ඒ වගේ. ඉතින් අන්න එතෙන්ට එනකොට හැම මිනිස්සෙක්ම කරන හැම ක්‍රියාවකම චේතනාව සමානයි. හැම මිනිස්සෙක්ම කතා කරන හැම වචනයකම චේතනාව එකයි. හැම මිනිස්සෙක්ම හිතන හැම සිතවිල්ලකම ඇතුලේ තියෙන්නේ එකම ප්‍රාර්ථනයක්. බලන්නකෝ. ඉතින් අපි කොහොමද වෙනස් කියන්නේ එහෙම බැලුවොත්? කොහොමද අපි විවිධයි කියන්නේ? කොහොමද අපි කියන්නේ උසස් පහත් කතාවක්? ඒ සියලුම විෂමතා, සියලුම විවිධත්වයන්, ඒ අසමානතා, උස් පහත්කම් ඒ සියල්ලම හිරු දුටු පිණිසේ, හිරු දුටු මීදුමසේ වාෂ්පනා යනවා. මෙන්න මේ මූලික කේන්ද්‍රයට තැනට අපි එනකොට ඉතින් එතනට තමයි බුදුදහමේ අවධාරණය කරන්නේ එන්න කියලා අපි හැම දිනාටම මේ දුකක් නැති තැනක් ගැන තමයි හැමෝම හොයන්නේ. මා විතරක් නෙමෙයි හැම දිනාම ඉතින් එතෙන්ට එන්න. දැන් එතනදී අපි හැම දිනාම සමානයි. ඒ කෝණයෙන් අපි බලනකොට කියන්නේ කෙනෙක් හැබෑ වශයෙන්ම හැබැහින්ම අවධානය යොමු කළොත් Tamange මේ හැම සිතිවිල්ලකටම හැම වචනයකටම හැම ක්‍රියාවකටම හැම සිනහවකටම හැම කඳුලකටම පෙනෙයි මේ හැම දෙයක්ම පිටිපස්සේ මම ඉල්ලන දෙයක් තියෙනවා මොකද්ද සතුට නැත්තම් දුකක් නැති බව ඒක අපි ඉල්ලනවා හැම සිතිවිල්ලකින්ම ඉල්ලනවා හැම වචනයකින්ම ඉල්ලනවා එකඟ වෙන්න එපා මේ ප්‍රකාශයත් එක්ක ඒක විදර්ශනාවට යොමු කරලා බලන්න එහෙම නෙමෙයිද කියලා. Tamanta දුකක් වෙන්න කියලා ඉල්ලනවාද අපි හිතින් වචනයෙන් කතාවෙන් අවංකවම. ඒතර හැම සිතිවිල්ලකම හැම වචනයකම හැම ක්‍රියාවකම තියෙන ඒ අපිට ඇහෙනකොට ඒ තියෙන ඒ ප්‍රාර්ථනය අන්න එතනදී අපේ මුළු ගමන් මගම අපි මොනවා කරත් අන්න හැරෙනවා දුක නැති කිරීම පැත්තට. එතකොට දුක නැති කිරීම පැත්තට හැරුණු දුක නැති කිරීමේ දිශාවට ඔළුව හරවගත්තා. ඒ පැත්තට පියවරක් ඔසවපු කෙනෙකුට තමයි ශ්‍රාවකයෙක් කියන්නේ භාවනා කරන කෙනෙක් කියන්නේ බෞද්ධයෙක් කියන්නේ ඔය මොන නමින් කිව්වත් ඒ නම වැදගත් නෑ ඒ පැත්තට ඔළුව හරවගත්ත කෙනාට ඒ පැත්තට යන්නට පය උසෝපු කෙනාට දැන් එතකොට ඒ පැත්තට යන්න පය උසෝපය ඕනේ තරම් ඇති ලෝකේ දැන් එතනදිත් ඔන්න අපි සමානයි. මොනවා කරත් සමානයි. ඒ නිසා මෙතන වැදගත් කාරණයක් තමයි මේ අප හුදකලාව කරන දෙයක් නෙමෙයි කියන එක. හුදකලාව කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කියන එක. මේ සඳහා අවශ්‍ය වෙනවා ඔබටත් මටත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක්. ඒ ඊටාම වැදගත් වෙනවා. කවුරුත් හිතුවට හිතුවොත් ආමත් තනියම පුළුවන් මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒක මමත්වයෙන් මතුවෙන අහංකාර සිටිවිල්ලක් බව සිහියෙන් දකින්න. ඒක අහංකාරයෙන් මතුවෙන සිටිවිල්ලක් විතරයි. ඒතර අහංකාරයෙන් සිටිවිලි ඕනේ තරම් හදනවා. ඕනම දෙයක් ගැන විභාග ගැන සිටිවිලි හෙනවා අහංකාරයෙන් මම පළවෙනියා වෙන්න ඕනේ කියලා. මම වැඩිම ලකුණු ගන්න ඕනේ කියලා. ඇඳුම් පැළඳුම් වලට එන එනකොට එනවා අහංකාරයේ සිටිවිලි. ඒතර මේ අහංකාර මමංකාර දෙක ධර්මයේ හුඟක් අවධාරණය කරලා තියෙන කාරණා දෙක මේ අහංකාර මමංකාර කියන එක. අහංකාරය සහ මමංකාරය. මේ දෙකෙන් එන සිටිවිලි අඳුනගන්න. මේ කතා කරන්නේ කවුද? කවුද මෙහෙම කියන්නේ? ඒ කියන්නේ අහංකාරය. සහ මමංකාරය. මම කියන ස්වභාවය ආන් කියන්නේ ඒ මම කියන ඒ ඒ ගෝසාව ඒක අඳුනගන්න. ඒ අහංකාරය කතා කරනකොට අපි ඒක අඳුනගත්තේ නැත්නම් මේ අහංකාරයේ කතාවක් විදිහට අපි එයාට රැවටෙනවා. අප රැවටිලා විතරක් නෙමෙයි අපි ඒක බාර ගන්නවා ඒ මගේ කතාවක් විදිහට. ඒතර බලන්න මේ අපට හොඳ සිහියක් තියෙන්නට ඕනේ මේ දෙක වෙන් කරලා අඳුනගන්න මොන දෙකද මේ අහංකාරය සහ මමංකාරය කතා කරන වෙලාවට ආ මේ කතා කරන්නේ අහංකාර මමංකාර දෙක නැත්නම් ඒ ස්වභාවය මේ කතා කරන්නේ අහංකාරය නෙමෙයි කියලා අඳුනගන්න සිහියක් තියෙන්න ඕන නැත්නම් අපි ඔය හිතන හැම එකක්ම Tamange ගිනුමටයි දාගන්නේ ඔය හිතන හැම සිතෙවිල්ලක්ම අප බාර ගන්නවා මේ මමයි හිතන්නේ කියලා. නෑ මගේ නමින් අහංකාරයක් හිතනවා. මගේ නමින් මමංකාරයක් හිතනවා. ඒ වගේම අහංකාර මමංකාර වලින් තොරවත් ධර්මය හිතෙන වෙලාවල් තියෙනවා. ඒතර මේක සියුම් කාරණයක්. මේ දෙක වෙන් කරලා අඳුනගන්න එක ඊටාම වැදගත්. ඔය එන හැම සිතවිල්ලක්ම Tamange පුද්ගලික ගිනුමට දාගන්න එපා. ඔය කියන හැම වචනයක්ම Tamange පුද්ගලික ඒ ගිනුමට බැර කරන්න එපා. ඔය කරන හැම ක්‍රියාවක්මත් එහෙම Tamange තනි උරුමයට සින්න කරගන්න යන්න එපා. මෙතන ඊටාම වැදගත් කාරණයක් තියෙනවා මේ අහංකාරය කියන කෙනා ඒ අහංකාර ස්වභාවය නිතරම ඉන්නව ජීවත්. එයා එයාට ඉඳ ලැබුණේ කොතනින්ද එළියට එන්න එයා එතනින් එළියට එනවා. එතනින් එළියට ඇවිල්ලා එයාට ඕන දේ කරනවා. ඒතර එයා එළියට ඇවිල්ලා එයාට ඕන දේ කරන්නේ කොහොමද? එයාට කරන්න තියෙන්නේ එක්කෝ සිතිවිලි ආශ්‍රයෙන් එක්කෝ වචන ආශ්‍රයෙන් එක්කෝ ක්‍රියා ආශ්‍රයෙන්. එතකොට එයාට ඉඩ ලැබිච්ච වෙලේ එයා හිතන්න පටන් ගන්නවා. එයා විසින් සිටිවිලි නිෂ්පාදනය කරනවා. ඒ විතරක් නෙමෙයි එයා මේ කට එයා පාවිච්චි කරනවා මේ ශරීරයේ තියෙන මේ දිව මේ දත් ටික තොල් ටික සරතන් උගුර මේ හැම එකක්ම ඒ අහංකාරය පාවිච්චි කරනවා ඉඩ ලැබුණු හැම මොහොතකම එයාට ඒකට ඉඩ ලැබෙනකල් බලන් ඉන්නේ මේ අතපයත් පාවිච්චි කරනවා, ඇස් පාවිච්චි කරනවා, කන් පාවිච්චි කරනවා. පාද හැම එකක්ම පාවිච්චි කරන අය. එයාට ඉඩ ලැබුණේ කොයි වෙලේද? එයා මේ පංච ඉන්ද්‍රයන්ම පාවිතා කරනවා එයාගේ අවශ්‍යතා සඳහා. පංච ඉන්ද්‍රයන්ම පාවිච්චි කරනවා. කටත් පාවිච්චි කරනවා. හිතත් පාවිච්චි කරනවා. දැන් මේ නිසා මේ හිත සහ මේ ගත දෙකම නිකම්ම නිකං උපකරණ දෙකක් විතරයි. සිහියෙන් ඉන්නකොට වඩ වඩාත් සිහියෙන් ඉන්නකොට මිත්‍රවරුනි තේරෙන්නට පුළුවන් කාරණයක් තමයි මේ ශරීරය කියන්නේ හුදු උපකරණයක් විතරයි. කැත්තක්, පිහියක්, මුල්ලුවක් අඳුවක් ගිරයක් වාහනයක් ඒ මොකක් හරි ඒ වගේ හුදු උපකරණයක් විතරයි. හැබැයි මේ උපකරණ දෙක තුනක් නෑ. දැන් පිහිය දෙක තුනක් තියෙන්න පුළුවන්. නමුත් මේ ශරීරය කියලා එකයි තියෙන්නේ. හැබැයි එකක් තිබුණත් ඒක උපකරණයක් විතරයි. ඉතින් එහා දෙයක් නෑ. ඒ උපකරණ ඕන තරම් gedera තියෙනවා. ඉස්කුරුප්පණියන් තියෙනවා, මිටි තියෙනවා, කියක් තියෙනවා. එළවලු කපන උපකරණ සුද්ධ කරන උපකරණ ඒවා කැබලි කරන ඕනතර උපකරණ තියෙනවා මිරිකල ඉස ගන්න පුළුවන් උපකරණ ඕනතරම් තියෙනවා ඒ වගේ ඊටාම වටිනා උපකරණයක් ශරීරය කියන්නේ ඇහැ කියන්නේ උපකරණයක් අන කියන්නේත් උපකරණයක් දිවත් උපකරණයක් අතපය ඇඟිලි මේ හැම එකම උපකරණ එච්චරයි සිහියෙන් ඉන්න හොඳට බලන්න මෙයා උපකරණ නෙමෙයිද කියලා. අපේ ගෙදර තියෙන උපකරණ අඳුනා ගන්න. සිහියෙන් ඉඳගෙන. ගෙදර තියෙන උපකරණ ටික. ඒ පිහිය කීයක් තියනවද බලන්න, හැඳි ගෑරුප්පු කීයක් තියනවද බලන්න. පොල් බිඳින පිහියක් ඇති. ඒ පොල් මුද්ද සුද්ධ කරන පිහිය, කේක පිහිය ඇති. උපකරණ ගොඩක් තියෙනවා. ඒවා එක එක්කෙනා පාවිච්චි කරනවා. ගෙදර ඒ කාටවත්ම තනි භුක්තියට නෑනේ සාමාන්‍යයෙන්. එක එක්කෙනාට අවශ්‍ය වෙලාවට පොල් මිදින පිහි එයා ගන්නවා. තව කෙනෙක් අල සුද්ධ කරන පිහිය ගන්නවා. ඉතින් තව කෙනෙකුට වුණාම එයා ගන්නවා. ඒ ඔය විදිහට gedara දිහා ටිකක් බලාගෙන ඉන්න gedara තියෙන උපකරණ මොනවද අඳුනාගෙන ඒවා වරින් වර එක එක්කෙනා පාවිච්චි කරන හැටි බලන්න. පාවිච්චි කරලා තිබ්බ තැන තියනවා. සමහර අය පාවිච්චි කරාම තිබ්බ තැන තියන්නේ නැහැ. සමහර අය පාවිච්චි කරාම ඒක පිරිසුදු කරන්නේ නැහැ. සමහර අය 100ක් පාවිච්චි කරන්නේ ඒක මොට්ට වෙන්න. තව සමහර කෙනෙක් ඒක හරිය ලස්සනට පාවිච්චි කරනවා. ඒ හැම දිනාම මේවා උපකරණ විදිහට පාවිච්චි කරනවා. එච්චරයි. ශරීරයේ දිහා අප කායනුපස්සනා භාවනාවේදී මේ ශාරීරික ක්‍රියා දිහා බලන්න ඒකනේ කායනුපස්සනා විදි කරන්නේ අපි. ශරීරය ගැන බලනවා, කායික ක්‍රියා දිහා බලනවා, නිරීක්ෂණය කරනවා, සිහියෙන් ඉන්නවා. ඉතින් මේ සිහියේ අපි සාමාන්‍යයෙන් කතා කරන සිහියේ අන්ත තියෙනවා. නිතරම කතා වෙන. ඉතින් මේ පැත්ත ගැන ටිකක් අපි අද අවධානය යොමු කරමු. මෙහෙම අවධානයෙන් සිහියෙන් ඉන්නකොට දැන් මෙතන අපි සිහියෙන් ඉන්නේ මේවා උපකරණද කියලා හඳුනාගන්න සිහියෙන්. මේ ශරීරයෙන් කෙරෙන වැඩ තියෙනවා මේ වැඩ ආස්තයෙන් බලනවා මේ ශරීරයේ උපකරණය දැන් මේ අත දැන් මම මේ බෙල්ලෙක් ගහන්න මේ අත උපකරණයක් විදිහට පාවිච්චි කරා එතකොට මා මේ බෙල්ලෙක් ගහන්න උපකරණයක් විදිහට පාවිච්චි කරේ මේ දේ සහ මේ ඒ සීනුව විතරක් නෙමෙයි මේ අතත් මේ ඇඟිලිත් ඔක්කොම උපකරණයක් වුණා ඒ වෙලාවේ එතකොට ඒ සිහියෙන් ඉන්නවා නම් අපිට මේ සියල්ල උපකරණයක් හුදු උපකරණ බව අපිට පේනවා. මේ ලී කැබැල්ල මේ ඊට ඔතලා තියෙන දුඹුරු පාට රෙදි කැබැල්ල මේ පාත්‍රය වගේ දේ ඒ මිශ්‍ර ලෝණි හදලා තියෙන ඒක යටින් තියලා තියෙන මේ ආධාරකය මේ සියල්ලම උපකරණ. සහ මේ ඇඟිලි ඇඟිලි පුරුක් මේ අත මේ බාහුව මේ හැම එකක්ම උපකරණ. ඉතින් ඒකයි කායනුපස්සනාව. ඉතින් නැත්තම් කය පිළිබඳ සිහියෙන් සිටීමේදී අපි එන්නට ඕන එක තැනක්. දැන් අපිට අපි හිතපු තැන් වල ඉඳලා එකමාරට විතර මේ ශාලාවට එන්න ඕනේ කමාව. ඉතින් එන්නේ කොහොමද අපි අපේ දෙපා පාවිච්චි කරා උපකරණයක් විදිහට. ඉතින් අපි ඇවිදන් එනවා. දැන් සක්මන් භාවනාවේදී අපි සක්මන් භාවනාව කරන එක විදිහක් තමයි මේ ඇවිදීම කෙරෙහි අවධානය මම පයව සොවනවා තියනවා ඊළඟ පයව සොවනවා තියනවා කියලා අවධානයෙන් ඇවිදින එක. ඒ වගේම ඇවිදීමේදී මොනවද වෙන්නේ කියලා බලන එක ඊළඟ සක්මන් භාවනාව. ඉතින් ওই විදිහට එනකොට අ ඊටම වැදගත් ප්‍රකෝවත් වැදගත්. නමුත් මේ කතා කරන කාරණේට සාපේක්ෂව වැදගත්ම සිහියෙන් සිටීමක් තමයි වීමදී. දැන් මේ ඇවිදින්නේ මොකක් හරි තැනකට යන්නනේ. මේ යන එහෙනම් යන්න මේ මා උපකරණයක් විදිහට මේ පාදක පාවිච්චි කරනවා. මට එතෙන්ට යන්න උපකරණයක් විදිහට හරියට බයිසිකල් එකක් විදිහට අපි කාර් එකක් පාවිච්චි කරනවා කොහේට හරි යන්න බස් එකක් කෝච්චියක් නැවක් බෝට්ටුවක් අහස යාත්‍රාවක් භාවිතා කරනවා වගේ මේ පාදක පාවිච්චි කරා. තෙන්ට යන්නද යන්න ඕනේ තැනට යන්න. ඒකට පාදක විතරක් නෙමෙයි අපි ඊට උඩ මාංශ පේශි කොඳු වැට පෙළ මොලේ ඉතින් ඔක්කොම අපිට තේපේන නොපෙනෙන හැම එකක්ම ඉතින්දී උපකරණයක් බවට පත් වෙනවා. නිකම්ම කකුල් දෙකක් විතරක් තිබ්බට යන්නේ ඒ සියල්ල. අන්න උපකරණ. ඉතින් මේ මේක තමයි සිහියෙන් අපි අගනා ගත යුතු නැතිනම් මේ සිහිය ප්‍රඥාව බවට හරවා ගන්න තියෙන එක කඩයිමක්. සිහිය කියන එක ප්‍රඥාව බවට හරවා ගන්න ඒ මායිම තමයි දැන් සිහියෙන් ඉන්නකොට වෙන්නේ සිද්ධ වෙන දේ පේන එක. සිහියෙන් කරන්නේ වර්තමානයේ පේනවා. සිහියෙන් හිටියොත් ඔබත් මාත් මේ කතා කරන දේ මම දන්නවා, හුම්කන් දෙන දේ ඔබ දන්නවා. ඒක තමයි සිහියේ සරලම සාමාන්‍යම ප්‍රතිඵලය වර්තමාන අත්දැකීම අපට රහසක් නෙමෙයි. අපට හොරෙන් නෙමෙයි දේවල් ඇහෙන්නේ කියවෙන්නේ. ඒක තමයි සිහියේ වර්තමාන ප්‍රතිඵලය. එතකොට මේක සිහි නුවණ බවටපත් වෙන්නට, සති සම්පජන්න බවටපත් වෙන්නට, ප්‍රඥාව බවටපත් වෙන්නට මේක හරවන්නට ඕන ටිකක්. ඒ සිහිය තව ටිකක් ප්‍රඥාව පැත්තට හරවන්නට ඕන. ටිකක් විමසීම පැත්තට එන්නට ඕනේ. බලාගෙන සිටීම විතරක් නෙමෙයි විමසීම පැත්තටත් එන්නට ඕනේ. එතකොට අපි විමසනවා. කොතෙන්ද විමසන්නේ? දැන් මේ බෙල් එක ගහන්න ඕනේ කියලා හිතුණා. එතකොට ඔන්න චේතනාවක් ආවා. එතකොට මේ චේතනාවට ක්‍රියාත්මක වෙන්න බෑ දැන් බෙල් එකක් නැතුව. එතකොට ඒ ටික ඕනේ චේතනාව මුදු මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය උපකරණ ටික ඒ බෙල් එක මේ ලී කැබල්ල ඒ ටික විතර නෙමෙයිනේ දැන් මගේ අතක් අතක් පාවිච්චි වෙනවා. ඒතර අතත් උපකරණයක් බව දකින්න. ඒතර ඒ ක්‍රියාව සාර්ථක වෙන්න අවශ්‍ය උපකරණ ටික ඕන. ඒතර ඒ චේතනාව ඒ ක්‍රියාව සාර්ථක කරගන්නට අවශ්‍ය උපකරණ ටික අවශ්‍ය විදිහට පාවිච්චි කරා. ඒතර මෙතෙන්ට එන්න අපිට හිතුනහම ඔන්න බලනවා. ඒක තමයි විදර්ශනාව කියන්නේ. දැන් යන්නට ඕනේ. සිටිවිල්ලක් ආවා. ඒතර ඒ යන්නට දැන් පාදක උපකරණ විදිහට පාවිච්චි කරනවා. කෑම කන්නට ඕනේ. ඔන්න චේතනාවක්. ඔය ඉතින් කන්න උපකරණ ඕනේ. බත් පිඟානක් ඕනේ. බෙදා ගන්න හැඳි තියෙන්න ඕනේ. බෙදා ගන්න බත් තියෙන්නට ඕනේ. ඉතින් ඔක්කොම උපකරණ. ඒකටනේ අපි හැඳ එක අතකින් අල්ලා ගන්නවා මේ අතින් පිඟාන අල්ලනතර බලන්න මේ අත් දෙකම උපකරණ දෙකක් බවට පත් වෙනවා. අත් දෙක කරන්නේ ඇස් දෙක. ඇස් දෙකත් ඒ වෙලාව උපකරණ ඕනේ නේ. අන්ධ කෙනෙක් විදියක් නෙමෙයිනේ අපි. මොනවද තියෙන්නේ බලනවා ඒකට. ඒකෙන් බෙදා ගන්නවා හරියට පිඟානට ඉතින් එතකොට දෙක. එතකොට බලන්න මේ ක්‍රියාවට අපි මේ ශරීරයේ උපකරණ විදිහට පාවිච්චි කරනවා. දැන් ඔහොම ඔහොම බලනකොට දැන් කියන්න ඕන එකක් කියන්න ඕන වුණාම ඔන්න අපේ කට උපකරණයක් විදිහට පාවිච්චි වෙනවා. දිව පාවිච්චි වෙනවා. උගුර පාවිච්චි වෙනවා. ඊළඟ ඒ දේ හයියෙන් කියන්න ඕනද හිමීට කියන්න ඕනද ඒක ඒ චේතනාවට අනුව ඒ ශක්තිය අඩු වැඩි කරනවා අපි. රහසින්ම කාටවත් ඇහෙන්නේ නැති වෙන්න කියන්න ඕන එකක් නා අපි කොහොමද කියන්නේ? සියලු දෙනාටම ඇහෙන්න අවශ්‍ය දෙයක් නම් කොහොමද කියන්නේ? අහන කෙනාට ටිකක් අවධාරණය කරන්න නම් කොහොමද කියන්නේ? එතකොට ඒව අපි උපකරණ විදිහට පාවිච්චි කරනවා. දැන් මෙහෙම බලන්න, මෙහෙම බලන්න බලන්න තේරෙනවා මේ ශරීරයේ හැම ශරීරයක්ම උපකරණයක් විතරයි. ඊටාම වටිනා උපකරණ ඒවා කැඩුනොත් බිඳුනොත් ආයෙ ලේකෙන් කඩෙන් ගන්න අලුත් ඇදියා කරගන්න අමාරුයි අනිත් උපකරණ වගේ. නමුත් එහෙම බැරි වුණත් මේක උපකරණයක් තමයි. ඒක උපකරණ වෙනවා. උපකරණ බවට පත් කරගන්නවා. ඊළඟට අපේ දැනුමත් උපකරණයක්. දැන් කතා කරන්න ගියහම දැනුමක් එකයි. වචන ඉගෙනගෙන තියෙන්න ඕනේ, ඒවට තේරුම් ඉගෙනගෙන තියෙන්න ඕනේ, ව්‍යාකරණ ඉගෙනගෙන තියෙන්නට ඕනේ. ඉතින් එතකොට දැනුමත් උපකරණයක් බවට පත් වෙනවා. හිතන්න ගියාමත් ඒ වගේ. දැන් මේ සිහියට එනකොට අපි මේ සිහි නුවණට එනකොට අපායතුම තැනක් අර යන ගමනේදී කොයි යන ගමනේදීද මේ දුකෙන් තොර තැනක් හොයාගෙන යන ගමනේදී තැනක් කියන්නේ දුකෙන් තොර ස්වභාවයක් පිළිබඳ අත්දැකීමකට යන ගමනේදී සිහියට ලොකු තැනක් තියෙනවා. ඒ සිහියෙන් කරනු ලබන එක් කාර්යයක් තමයි මේ සිටිවිලි වචන සහ ක්‍රියා හුදු උපකරණ විතර. හරියට වාදන භාණ්ඩ වගේ. දැන් ඔය වයලින් එකක්, බටනලාවක්, සිතාර එකක්, গিටාර් එකක්, තබ්ලා ඔක උපකරණනේ. ඒව බලන්න පාවිච්චි කරන හැටි කෙනෙක් ඒක වේග රිද්ම ගීතයකට පාවිච්චි කරනවා, තව කෙනෙක් සරල ගීතයකට පාවිච්චි කරනවා. ඒ තබ්ලාවම තව කෙනෙක් ඊටාම ශාස්ත්‍රීය සංගීතයකට පාවිච්චි කරනවා. තව කෙනෙක් ආචාර පෙළපාලියකට, ජාතික ගීයකට, භක්ති ගීතයකට නටන බයිලා ඕනේ එකට එකම බෙරේ ගහන්නේ. එකම බටනලාව ගහන්නේ. ඒ උපකරණ විතරයි. ඉතින් ඒ බටනලාවේ තිබ්බද භක්තියක්, බටනලාවේ තිබ්බද කලබලයක් නෑ. ඒක උපකරණයක් විතරයි. ඒක කලබල අවස්ථාවකත් ඒ නලාව ගහන්න පුළුවන් ඒ කලබලේ වැඩි වෙන්න. ඊටාම සංසුන් වෙලාවක සංසුන් බව වැඩි වෙන විදිහටත් ඒ නලාව කියලා උප හුදු උපකරණ පමණයි. මෙහා දෙයක් නැහැ. ඒ වගේ ඒ වගේ මේ සිතිවිලි වචන සහ ක්‍රියා කියන්නේ හරියට වාද්‍ය වෘන්දයක් වගේ විවිධ වාදන භාණ්ඩ තියෙනවා ගණන් කරන්න බැරි තරම් වාදන භාණ්ඩ වලින් සමන්විත වාද්‍ය වෘන්දයක් වගේ එතන මේ වාද්‍ය වෘන්දය වාදනය කරන ශිල්පියෙක් ඉන්නවා. ඉතින් යාට ඕනේ විදිහට යා මේක වාදනය කරනවා. එයාට ඕනේ රිද්මෙට, එයාට ඕනේ තාලයට, එයාට ඕනේ ශෛලියට ඒ වාදනය කරනවා. ඉතින් එක වෙලාවක ඒක හයියෙන් ගහන්න පුළුවන්, හිමීට ගහන්න පුළුවන්, නොගහ ඉන්නත් පුළුවන්. දැන් මෙන්න මේ කාරණය අපි තේරුම් ගන්න එක වටිනවා. මේ එකම අරමුණක් ඇතිව ගමන් කරන පිරිසක් විදිහට දුක අඩු කරගන්න යන පිරිසක් විදිහට ජීවිතේ තේරුම් ගන්නට වෑයම් කරන පිරිසක් විදිහට සිහියෙන් ඉන්නට උත්සාහ කරන පිරිසක් විදිහට දැන් එහෙම බලනකොට අර අපි කලින් කතා කරපු කාරණයට සම්බන්ධ වෙනවා මොකද්ද මේවා හුදු උපකරණ විතරයි සිතිවිලි කියන්නේ උපකරණ විතරයි ওই සිතිවිලි කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මොනවටද? බලන්න දැන් අපි සිතිවිලි මොනවටද පාවිච්චි කරන්නේ? අපිට පුළුවන් සිතිවිලි පාවිච්චි කරන්න යමක් මතක් කරගන්න අතීතේ. එතකොට අතීතයේ මේ දේ මතක් කරගන්න ඊයේ මට අහවල් කෙනා හම්බ වුණාම එයා මොනවද මට කිව්වේ වැදගත් පණිවිඩය දැන් මතක නැහැ. ඉතින් ඔන්න ඒක මතක් කරනවා අපි. මතක් කරනවා කියලා කරන්නේ මොකද? සිතිවිලි පාවිච්චි කරනවා. දැන් කවුරු හරි මට පණිවිඩයක් කියනවා තව කෙනෙකුට කියන්න කියලා. දැන් ඒක කියන්න මම ඒක මතක් කරගන්නට ඕනේ. මතක් කරගන්නේ කොහොමද? ඒක කොහෙවත් මම ලියලා තියාගත්තේ නැත්නම් ඒක සිතිවිලි ආශ්‍රයෙන්. එතකොට ඒ වෙලාවේ මම සිතිවිලි පාවිච්චි කරනවා අතීතය මතක් කරගන්නට. අතීතය මතක් කරනවා කියන ක්‍රියාවේදී සිතිවිලි හුදු උපකරණයක් උපාංගයක් බවට පත් වෙනවා. මම හෙට කෙනෙක්ව මුණ ගැහෙන්නට සැලසුම් කරනවා. ඉතින් එතනදී ඒ බලාපොරොත්තු හදාගන්නකොට මොනවද මං උපකරණ ආයෙත් සිතවිලි ටිකක් ආයෙත් සිතවිලි ටිකක් උපකරණ බවට පත් වෙනවා. ඉන් එහා දෙයක් නැහැ. මේවට ලොකු තැනක් දෙන්න එපා. සමහර විට අප සිහියෙන් ඉන්නකොට මේවට ලොකු බරක් වැටෙන්න පුළුවන් මේ සිතවිලි බා. භාවනා නොකරන කෙනෙකුට වඩා භාවනා කරන කෙනෙකුට මේවා ලොකු බරක් මහා බරපතල දේවල් වන්නට පුළුවන්. එහෙම නැහැ. එහෙම වෙන්න පුළුවන් මුලදී මේවා ගැන 100න් ඉන්නකොට සිතිවිලි එනවා මහා වේගෙන් එකක් ගණන් කරනකොට 100ක් ගිහිල්ලා ඉවරයි. හරි බලවත් බරපතලයි හුස්ම ගැන අවධානය තියාගන්න බෑ මේ සිතිවිලි හින්දා. ඇත්ත. ඒ සියලුම අපහසුතාවලට මුහුණ දෙන්න. ඒක අවශ්‍යයි. සමත භාවනාව කියනක ඕනේ. ඔය සමත භාවනාවේදී අපි කරන්නේම සිතිවිලිත් එක්ක හැප්පෙනවා. හැප්පෙනවා හැප්පෙනවා අපි වැටෙනවා වැටෙනවා ඒ හැප්පිලා අපි අහකටම විසික් වෙලා යනවා හුස්ම ගන්න එක අමතකම් වෙලා යනවා එච්චර වේගෙන් සිටිවිලි එනවා අපි මේ කෙලින් යන්න හදනවා මෙහි වම් පැත්තෙන් හයියෙන් සිටිවිල්ලක් ඇවිල්ලා අපි දකුණු පැත්තේ ඈතට විසික් කරලා දානවා ඉතින් එතෙන්ට විසික් කළා මොකද වුනේ කියලා තේරිලා නැකිතලා ආපහු හුස්මට එනකොට ඔන්න පෑයම ගිහිලා ඉවරයි පැය භාගයක්ම ඉවරයි ඉතින් ආපහු අපි එක හුස්මක් දකිනකොට ආයෙ දකුණු පැත්තෙන් සිටිවිල්ලක් වේගෙන් ඇවිල්ලා හැප්පිලා අපි වම් පැත්තට දිගට යෝක තමයි වෙන්නේ. සක්මන් භාවනාවදිත් ඒකයි වෙන්නේ. මොන අර්ථයෙන් පරමාර්ථ වශයෙන් කොච්චර කතා කරත් සක්මන් භාවනාව කියන්නේ සම්පූර්ණ සිහියෙන් ඇවිදීමයි. පය ඔසෝන හැම විටම අපි දන්නවා පය ඔසෝන බව, පය තබනකොට දන්නවා පය තබන බව. ඒ පරමාර්ථ වශයෙන් ඒක එහෙම වුණාට ප්‍රායෝගිකව ආරම්භය මොකද්ද වෙන්නේ මේක මහා සිටිවිලිත් එක්ක කරන ආරම්භයක් පරදින පරදින පරදින ආරම්භයක් පළවෙනි පාරක් පරදිනවා දෙවෙනි පාරක් පරදිනවා තුන්වෙනි පාර සියවෙනි පාර දහසවෙනි පාර දසදහසවෙනි පාරත් අපි පරදිනවා ඒ පරදීමට තමයි සමත භාවනාව කියන්නේ ඒක ඒකේ වරදක් නැහැ පරදින්නම තමයි සමත භාවනාව කරන්නේ දිරන්න නෙමෙයි පරදින්නමයි කරන්නේ හැප්පෙන්න සිටිවිලිත් එක්ක කෙලවරක් නැතුව හැප්පෙන්න එනේන හැම සිටිවිල්ලත් එක්කම හැප්පෙන්න අපි අකමැති වෙන සිටිවිලි ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා එපා කිව්වත් හැප්පෙනවා එපා කිව්වත් අපි ගමන් මඟ වෙනස් කරනවා සිටිවිලි ඉතින් ඒක අපි කාගෙත් අත්දැකීමනේ මේක මා කියන නිසා නෙමෙයි බලන්න ඒක නෙමෙයිද වෙන්නේ. ඉතින් අපි ඒකට අකමැති වුණා කියලා වැඩක් නැහැ. ඉඩ අරින්න හැප්පෙන්න. ඉතින් එතකොට හැප්පෙන හැප්පෙන වාරයක් ගානේ අපිට හිතෙනවා අප්පා මේ සිතින් කොච්චර බලවත්ද කොච්චර ප්‍රබලද. මේ සතනින් නම් මට කවදාවත් දිනන්න බෑ දිනන්න බෑ. සිතිවිලිත් එක්ක හැප්පිලා කවදාවත් දිනපු කෙනෙක් නැහැ. දිනන්න නෙමෙයි මේ සතන කරන්නේ. මේක තේරුම් ගන්න. ඊළඟ එක හැප්පුණාම ඉක්මනට නැගිටින්නට පුළුවන්කම ඇති කරගන්නට සමත භාවනාව කරන්න. සිතවිල්ලක් ඇවිල්ලා ඒ ඔස්සේ ටික දුරක් යනකොට ඉක්මනට අඳුනගෙන ආපහු හිතිය තැනට එන්නටයි මේ සමත භාවනාව කරන්නේ නැතුව මොන සිතවිල්ලාවත් කොහාටවත් යන්නේ නැහැ කියලා සීගිරිය වගේ එක තැන ඉන්න නෙමෙයි. එහෙම ඉන්න කෙනෙක් නැහැ. ඒක නෙමෙයි මෙතන කරන්නේ. ඒ පැත්තෙන් හුලඟක් ඇවිල්ලා අපි කොහෙට හරි ගහගෙන යනකොට ගහගෙන යන බව දැනගෙන හිමීතේ හුලඟට යන්න ඇරලා ඒ සිතිවිලි වලට යන්න ඇරලා අපි ආපහු හිතිය තැනට එන්නයි. ඒකයි භවනාව කියන්නේ මේක සතනින් ওই විදිහට දිනන්න නෙමෙයි. ඉතින් ඒක අවශ්‍යයි. ওই සමත භාවනාව අවශ්‍යයි. සිතිවිලිත් එක්ක කරන අරගලයේ ඕන ඒක නොකර සිතිවිලි තේරුම් ගන්න එක කරන්න බෑ. ඒ නිසා හුඟක් අයට සමත භාවනාව අමාරු නිසා හරි ලේසි භාවනාවක් විදියට සිතවිලි බලන්න පටන් ගන්නවා. හැබැයි සිතවිලි එක්ක හැප්පිච්ච නැති කෙනෙකුට එන්නේ නැ සිතවිල්ලෙන් ගුටි කාපු නැති කෙනෙකුට සිතවිලි තේරුම් ගන්න බෑ. මේකට සරල ක්‍රම හොයන්න යන්න එපා. කෙටි පාරවල් හොයන්න යන්න එපා. ඔය සිතවිලි වලට ගහන්න අරින්න අපිට. ටිකක් ගුටි ගන්න. අපි කී දෙනෙක්ගෙන් ගුටි ගන්නවද? ඉතින් මොකද සිතවිල්ලකින් ගුටි කෑවට? සිතවිල්ලකින් පහර වැදුනට මොකද? මෙයා අපි ගහන්න යන්නේ නැහැ සිතවිලි වලට. ඒකයි සාමය කියන්නේ. අපි ගහන්න යන්නේ නැහැ සිතවිලි වලට. අපි සිතවිලි එක්ක සටන් කරන්න යන්නේ. හැබැයි ඒව ඇවිල්ලා අපිත් එක්ක සටන් කරනවා. අපේ සිහිය නැති කරනවා. ඒ අපිට හිතෙනවා හරි භයානකයි සිතවිලි. අපේ සිහියක් නැති කරා. කොහොමද මම මේ සිතවිලිත් එක්ක මේ භාවනාව කරන්නේ? ඉතින් ඒ නිසා භාවනාවට එන හැම දිනෙකම අහන ප්‍රශ්නයක් තමයි පළවෙනි දවසෙත් අහනවා දෙවෙනි දවසෙත් අහනවා තුන්වෙනි දවසෙත් අහනවා හතරවෙනි මාසෙත් අහනවා පස්වෙනි අවුරුද්දෙත් අහනවා කොහොමද මේ සිතිවිලි නැති කරන්නේ ඔය ප්‍රශ්නෙත් එක්ක අපි ප්‍රශ්නය ඔය මූණුවරින් බැලුවොත් මරණකල් භාවනා කරලා මැරෙන වෙලාවෙත් සහයි ළඟ ඉන්න කෙනෙක්ගෙන් කොහොමද මේ සිතිවිලි නැති කරන්නේ නෑ ඒකට නෙමෙයි සිතුවිලි නැති කරන්න නෙමෙයි. ඒව නැති කරන්න ඕනෙත් නෑ. මෙතන අපි කරන්නේ සිතිවිල්ලකට ඉඩ දෙනවා අපිට ගහන්න, ඒ කියන්නේ සිතිවිලි එනවා, අපේ අවධානය නැති වෙනවා, අපි ඒකට ඉඩ දෙනවා, හැබැයි ආය අවධානය ඇති කරගන්න. ඒක නැති කරන්න සිතිවිල්ලකට බෑ. ආපහු අවධානය ඇති කරගන්න එක, ආපහු සිහිය ඇති කරගන්න එක ඒක නැති කරන්න බෑ සිතිවිල්ලකට. සිතවිල්ලට පුළුවන් තියෙන අවධානයක් නැති කරලා දාන්න පුළුවන්. තියෙන සිහියක් නැති කරන්න පුළුවන් සිතවිල්ලකට ඇවිල්ලා. හැබැයි ඇති වෙච්ච සිහිය ආපහු ඇති කරගන්න එක වළක්වන්න බෑ. ඉතින් අපි මෙතෙන්දි පුරුදු වෙන්නේ ආපහු ආපහු ආපහු අපි සිහිය හදාගන්නවා. එයා ආපහු ආපහු ඇවිල්ලා අපේ සිහිය නැති කරනවා. නැති කරන හැම වෙලාවෙම ඉක්මනට අපි ආපහු අපේ සිහිය හදාගන්නවා. ඒක වැදගත්. සිහිය වැදගත්. අන්නේ හදාගන්න සිහිය අපි පාවිච්චි කරනවා මේ කතා කරන භාවනා ක්ෂේත්‍රයේදී මේ හිත, වචන සහ ක්‍රියා හුදු උපාංග වශයෙන් දකින්නට, උපකරණ වශයෙන් දකින්නට. දැන් එහෙම මේ කාරණා දෙකම පැහැදිලිව තේරුම් ගන්න මේක පටලවා ගන්නට එපා. දැන් එහෙම මේවා උපකරණ වශයෙන් දකිනකොට මේවට තියෙන තැන නැති වෙලා යනවා. ඔය අපි සිතවිලි මහා ප්‍රශ්නයක් මහ බරපතලයි මට කවදාවත් හිත එකඟ කරගන්න බෑ මේවත් එක්ක කියලා අප ඇති කරග අපි විසින් පුම්බනු ලබන මේ සිතවිලි නැමැති පඹයා හුදු පඹයක් විතරයි කියන එක තේරෙනක අපි මෙයාව පුම්බලා තියෙන්නේ. අපි මෙයාට මේ කෝට් එකක් අන්දෝලා කලිසමක් අන්දෝලා මුට්ටියක් ඔලුවට තියලා තොප්පියක් දාලා ඇස් දෙකක් ඇඳලා බස්සමක් අතර දීලා අපි මෙයාව වීරයෙක් කරලා තියෙනවා. නැත්තම් හුදු පඹයක්. ඒකනේ සිටිවිලි කියන්නේ හුදු පඹයක්. අපේ අවශ්‍යතාවයකට අපි යාට ඇඳුවා කලිසමක්. අපේ අවශ්‍යතාවයකට කෝට් එකක් ඇඳුවා. එච්චරයි. එයා උපකරණයක් විදියට පාවිච්චි කරනවා. ඉන් එහා දෙයක් නැහැ. අන්න එතනදී අපිට ලොකෝ නිදහසක් ලැබෙනවා. මේ භාවනාව තුළදී කෙනෙක් අත්දකින ලොකුම නිදහසක් තමයි. මේ නිදහස අත්දකින්න ওই භාවනාව ඉවර වෙලා මාර්ගඵල ලැබලා ඒ විමුක්තියටපත් වෙන්නටම අවශ්‍ය නැහැ. එතෙන්දී ඒ ලබන නිදහසත් එක්ක මං සංසන්දනය කරන්න යන්නෙත් නැහැ. හැබැයි ඊට මෙහා අපිට අත්දකින්න පුළුවන් මට්ටමේදී කෙනෙක් ලොකෝ නිදහසක් අත්දකිනවා. මේ සිටිවිලි කියන්නේ හුදු බතනලාවක්, තම්මැට්ටමක්, ඩොලැක්කයක්, පන්තීරුවක් වගේ හුදු උපකරණයක් විතරයි කියන එක තේරෙනකොට. ඉන් එහා දෙයක් නැහැ. හුදු උපකරණයක්. කාට හරි ඇවිල්ලා ඒක ගහන්න පුළුවන්. කාට හරි වාදනය කරන්න පුළුවන්. එයාගේ තාලයට, එයාගේ රිද්මේට, එයා දන්න ස්වරවලට, එයාගේ අවශ්‍යතාවයට ඒක වාදනය කරන්න පුළුවන්. එච්චරයි. ඒතර මේ උපකරණ කටත් එහෙමයි. දිවත් එහෙමයි, අතපයත් එහෙමයි. ඔය හැම එකක්ම. උපකරණ ගොඩක් විතරයි. ඉතාලම අතිරිමත් උපකරණ ටික. ලේසි නෑ හදන්න. කවුරු කොහොම හැදුවද දන්නෙත් නෑ මේ උපකරණ ටික. හැබැයි ඒ විශ්විත නිර්මාණය උපකරණ ටිකක්ම විතරයි. ඒතර මේ භාවනාව මේ කායගත සතිය කියන එක මේ කායනුපස්සනාවේ ඉතාම වැදගත් කොටසක්. මේ උපකරණ විදිහට බලන්න. කෑම කනකොට පාවිච්චි කරන උපකරණ මොනවද? වතුර බොනකොට පාවිච්චි කරන උපකරණ මොනවද? පුළුවන් ටික අඳුනගන්න. ඒ ওই ටිකෙන් නතර වෙන්න එතන තව උපකරණ තියෙනව නොපෙනෙන. පේන ටික අඳුනගන්න. නිදා ගන්නකොට මොනවද? රෙදි හොදනකොට මොනවද? ඒ එක එක උපකරණ අඳුනගන්න. ඊළඟට මේ උපකරණ කවුද පාවිච්චි කරන්නේ? දැන් අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. එතෙන්ට තමයි අපි කවුද මේ උපකරණ පාවිච්චි කරන්නේ? මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඒ ප්‍රශ්නේ ඇහෙනවා. ද උතෙන්ට 100න් ඉන්න කෙනෙක්, ඔය කාරණේට 100න් ඉන්න කෙනෙක් මේ සියල්ලම උපකරණ ගොඩක් විතරයි. ඊටාම වටිනා උපකරණ ගොඩක් පමණයි කියලා පේන කෙනාට ඊළඟට එන ප්‍රශ්නය මේවා පාවිච්චි කරනවනේ. පාවිච්චි කරනවා. සිතිවිලි පාවිච්චි කරනවා, කතාව පාවිච්චි කරනවා. ඒ කතාව නිසා මිනිස්සු සැනසෙනවා මිනිස්සුන්ට තරහ එනවා මිනිස්සුන්ට සතුට ඇති වෙනවා දුක ඇති වෙනවා ඒ කතාව නිසා කරන දේවල් නිසා ඒත් එහෙමයි හිතන දේවල් නිසා Tamanට වෙලාවකට දුකක් එනවා වෙලාවකට තරහක් එනවා වෙලාවකට තිබි තරහක් නැති වෙලා යනවා ඒ ප්‍රතිඵලත් අත්දකින්නවා උපකරණ විතර නෙමෙයි උපකරණ පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අපිත් අත්දකින්නවා අනිත් පැයත් අත්දකින්නවා ඒකත් අපිට පේනවා. මේ උපකරණ කියලා තේරෙනවා. මේවා පාවිච්චි වෙනකොට පාවිච්චි වෙන බවක් දන්නවා. අහවල් උපකරණේ දැන් පාවිච්චි වෙනවා. 100න් හිටියොත් එහි ප්‍රතිඵලයක් දකින්නවා 100න් හිටියොත්. ඒ ප්‍රතිඵලය මොකද්ද? මේ විදිහට හිතන් ගියොත් මොකද උනේ? තරහාව. තිබුණු බය නැති වෙලා ගියා. නැති පාළුවක් ඇති වුණා. නැති සතුටක් ඇති වුණා. තිබිච්ච සතුටක් අහිමි වුණා. මේ කතාව වචන දිව කට උගුර මේවා පාවිච්චි කරන්න කියලා මොකද උනේ අනිත් කෙනා ලොකු ප්‍රශ්නයක හිටියේ මේ උපකරණ පාවිච්චි වීම නිසා එයාගේ ප්‍රශ්නේ නැති වෙලා ගියා නැත්තම් එයාට නොතිබිච්ච ප්‍රශ්නයක් එයාගේ ඔළුවට වැටුණා හොඳට හිටිය කෙනෙක් මයිත් එක තරහ වුණා ඒ ප්‍රතිඵලෙත් දකින්න ඕන ප්‍රතිඵලක් දකින්න ඇවිදීමේදීත් ඒ වගේ කය අනිත් විදිහට පාවිච්චි අනිත් හැම ක්‍රමයකටම පාවිච්චි කරනකොට බලනවා උපකරණ විදිහට ඊළඟට මේ පාවිච්චි වුණාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? දැන් ඔන්න ওই ටික සිහියෙන් අඳුනා ගන්න පුළුවන් ටිකක්. ඊයේ හොඳට තියන් හිටියොත් අඳුනා ගන්නට පුළුවන්. මේවා උපකරණ බවත් අපිට පේනවා සිහිනුවනට. ඊළඟට මේවා පාවිච්චි වෙනකොට පාවිච්චි වෙන්නේ වෙන බවක් දන්නවා. ඒ පාවිච්චි වීම නිසා ලැබෙන ප්‍රතිඵලෙත් අපි දකිනවා. ඊළඟට අන්න අහන්නට ඕන ප්‍රශ්නය. ওই සියල්ල අවසානයේ ඇති වෙන ප්‍රශ්නාර්ථ ලකුණ ඒකත් අපිට ඇහෙනවා. මොකද්ද? කවුද මේවා පාවිච්චි කරන්නේ? කවුද? කවුද මෙහෙම හිතන්නේ? කවුද මෙහෙම කියන්නේ? කවුද මෙහෙම ඇවිදින්නේ, කන්නේ, බොන්නේ, අඳින්නේ? ඔය ප්‍රශ්නේ අහන්න. ඒක අපි සිහිනුවණින් අහන්නට. ඒ ප්‍රශ්නේ ඇහෙන්නේ සිහිනුවණට විතරයි. වෙන කාටවත් ওই ප්‍රශ්නේ අහන්න ඕන කමක් නැහැ. කිසිම කෙනෙකුට ඒ ප්‍රශ්නේ අහන්න ඕන කමක් නැහැ. වඩ වඩා සිහියෙන් ඉන්න පටන් ගත්තොත් ඒ සිහියට පේන්න පටන් ගන්නකොට මේ සියල්ලම මම කියන කෙනා මම කියලා අපි කියන්නේ ওই ওই ටිකටනේ හිතටයි ගතටයිනේ. ඒතර මම කියලා කරන්නේ මොනවද? මම කරන්නේ මොනවද? හිතන එක, කතා කරන එක සහ කායික ක්‍රියා. ඔච්චරනේ මම කරන්නේ. එතකොට මේ මම යනු හුදු උපකරණයක් විතරයි කියන එක තේරෙනකොට උපකරණ ගොඩක් බව වැටහෙනකොට සිහියට ඒකනේ සංස්කාරයක් කියන්නේ ඒකයි. මේක උපකරණ ගොඩක එකතුවක්. මම කියලා 아무තු දෙයක් නෙමෙයි උපකරණ ගොඩක සිටිවිලි ගොඩක් තියෙනවා. කතා වචන ගොඩක් තියෙනවා. කායික ක්‍රියා ගොඩක් තියෙනවා. උපකරණ ගොඩක එකතුවක්. බව තේරෙනකොට හොඳටම තේරෙනකොට සහ ඒ උපකරණ විවිධාකාරයෙන් භාවිතා කිරීම නිසා ඔබත් මාත් අත්දකින විවිධ වූ වින්දන තියෙනවා. සතුටුදායක සහ අසතුටුදායක. සොම්නස්සහගත සහ ධොම්නස්සහගත. තමන්ටත් අනුන්ටත් හිත කර ඒ වගේම තමන්ටත් අනුන්ටත් අහිත කර ප්‍රතිඵලයක් දකිනවා. මේ සියල්ලම සිහියෙන් නොකඩවාම දකින විට කෙලවරක් නැතුව දකිනකොට හුස්ම ගන්න පිට කරන එකේ පටන් ඒ හුස්මට තිබිච්ච අවධානය වෙන තැනකට ඇදන් යන ඒ සිටිවිල්ලේ පටන් හිමිහිට සාහයෙන් කතා කරන හැම වචනයකම එතනිනුත් එහාට ඔය ඇවිදින හැම පියවරකම කයින් කරන හැම ක්‍රියාවක් දක්වාම මේ උපකරණ දකිනකොට මේවා පාවිච්චි වෙන හැටි පේනකොට ඒ නිසා ලබන අත්දැකීම් විඳිනකොට සිහියෙන් හොඳ සිහියකින් ඈත් වෙච්ච සිහියකින් අන්න එතෙන්දී ඒ සිහියට එනවා ප්‍රශ්නයක් කවුද කවුද මේ උපකරණ පාවිච්චි කරන්නේ? මම කියන්නේ උපකරණයක් නම් උපකරණයකට අවශ්‍ය නැහැ උපකරණයක් පාවිච්චි කරන්න. ඒ මේක මේ කාරණේ පිළිබඳ ගැටලුවත් එතනදී ලිහෙනවා. මොකද්ද? පිහියට ඕනේ නැහැ පිහිය පාවිච්චි කරන්න. බටනලාවට අවශ්‍ය නැහැ බටනලාව පාවිච්චි. ඒක උපකරණයක් විතරයි. ඒතර මේ උපකරණ කවුද පාවිච්චි කරන්නේ? ඉතින් ඒක එක එක පැත්තෙන් ওই ප්‍රශ්නේ එන්න පුළුවන් හිතට. මම කියන්නේ කවුද කියන පැත්තෙන් එන්න පුළුවන්. නැත්තම් සිහියෙන් ඉන්න ඉන්න ඉන්න ඒ මම කියන්නේ කවුද කියන එක සමහර දාර්ශනික ප්‍රශ්නයක් කියලා හිතෙන්න පුළුවන්. භාවනාවට අදාළ නැති. හැබැයි භාවනා කරගෙන යනකොට යනකොට ওই විදිහට මේ ප්‍රශ්නෙට මූණ පාන්න වෙනවා ඔබටත් මටත් අද හෝ හෙට. කවුද? කවුද මේ සිටිවිලි පාවිච්චි කරන්නේ? කාටද ඕනේ මේ සිතිවිලි පාවිච්චි කරන්න? කාටද ඕනේ මේ කතාව පාවිච්චි කරන්න? කාටද ඕනේ මේ කය උපකරණ විදිහට පාවිච්චි කරන්න? දැන් මේ ප්‍රශ්නය ඊටාම විවෘත ප්‍රශ්නයක්. ඊටාම ධර්මානුකූල ප්‍රශ්නයක්. විවෘත ප්‍රශ්නයක් කියන්නේ මේ ඔය එකපාරට වචනකින් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පොතක් බලලා උත්තර කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මානුකූල ප්‍රශ්නයක් කියන්නේ මෙතන තමයි මුළු දහමම තියෙන්නේ. මෙතන තමයි ධර්ම මාර්ගයේ ඒ කඩවීමක් මෙතෙන්ට තමයි එන්නේ. ඔය ප්‍රශ්නේ අහන්න නැතුව, ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න නැතුව, මේ ප්‍රශ්නේ විසඳ ගන්න හදන්න නැතුව කෙනෙකුට 100ෙන් ඉන්න පුළුවන් ඕන තරම් ඒ 100ෙන් ඉදීම තුල ඉතියාට වර්තමානයක් පේනවා. වෙන දේත් පේනවා. සියෙන් ඉඳීම තුල කලබලෙත් නැහැ. එච්චරයි. ඒක ප්‍රඥාව පැත්තට යන්නේ නැහැ. ඒතර ප්‍රඥාව පැත්තට යන්නට මේ ඒ ඒ හැරවීම කෙරෙන්නේ මෙන්න මෙතනදී. දැන් අපි හිතමු අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්නට ඕනේ කියලා මේකට උත්තරයක් හොයාගන්නට ඕනේ කියලා. දැන් එහෙමනම් අපි බලන්නට ඕනේ මේ ප්‍රතිඵලය. මොකද්ද මේ උපකරණ විදිහට පාවිච්චි කරාම ලැබිච්ච ප්‍රතිඵලය? මට තරහාව. සිතවිලි උපකරණ විදිහට පාවිච්චි මේ විදිහට හිතාගෙන ගියාම තරහාව. දැන් අපි දන්නේ කවුද හිතුවේ කියලා. කාටද එහෙම හිතන්න ඕනේ උනේ? මම කියන්නේ මේ වෙලාවේ සිතවිලි ටික. ඒතර මාව පාවිච්චි කරා නැත්තම් මම උපකරණයක් බවට පත් වුණා තරහා කියන ප්‍රතිඵලය ඇති කරගන්න. එහෙම නැත්නම් මේ සිටිවිලි කියන ටික උපකරණයක් බවට පත් වුණා තරහ ගන්න. කාටද තරහ ගන්න ඕනේ උනේ? ඒකයි අහන්නට ඕනේ ප්‍රශ්නේ මේ තරහ ගන්න ඕනේ උනේ කාටද? කාටද අවශ්‍යුනේ මේ සිටිවිලි ටික පාවිච්චි කරලා තරහ ඇති කරගන්න? කවුද යා? මේ කතාව දැන් කතාව. මේ කාටද මේ කතා කරන්න ඕනේ? ඉතින් බලන්න පුළුවන්. මේ ප්‍රශ්නේ හඳ කාටද මේ කතා කරන්න ඕනේ? ඕනෑම කතාවක් වෙන වෙලාවක 100න් හිටියොත් ওই ප්‍රශ්නේ ඇහෙනවා. කාටද මේ කතා කරන්න ඕනේ? කාටද මේ වචන මේ විදිහට කියන්න ඕනේ? කාටද මේ විදිහට හඳ උස් කරන්න ඕනේ? පහත් කරන්නට අවශ්‍ය. කාටද මෙච්චර සැරෙන් කතා කරන්නට ඕනලා තියෙන්නේ? ওই ප්‍රශ්නේ අහන්න. ඇහෙනවා. ඒ ඇහෙන ප්‍රශ්නෙට සංවේදී වෙන්න. ඒකයි භාවනාව කියන්නේ. ඒකයි විදර්ශනාව කියන්නේ. කයින් කෙරෙන කටයුතු වලදීත් බලන්න කාටද මේ ඇවිදින්න ඕනේ? කාටද මේ කන්නට ඕනේ? කාටද මේ නිදා ගන්නට අවශ්‍ය? කාටද මේ නාන්නට ඕන වෙලා තියෙන්නේ? මුණ හොදන්න, රෙදි හොදන්න, සෙල්ලම් කරන්න. දැන් එහෙම ওই ප්‍රශ්නේ අහනකොට ප්‍රතිඵලයක් එක්ක බලන්න. එතකොට මේක තේරෙයි මෙතන මේ අපි ওই හැම එකක්ම මගේ ගිනුමට දාගත්තට මේ මටයි ඕනේ මටයි ඕනේ මමත් එක්ක කියලා මුළු වාසගමත් එක්ක නම කියලා ඒ මම ඒ මටයි ඒ නම තියෙන මටයි මේක ඕන කියලා අපි ආඩම්බරෙන් කිව්වට ඒක පුහු පුහු වචනයක් විතරයි කියන එක අන්න එතනදී ඔබටත් මටත් තේරෙයි. ඒක වචනයක් කියලා වැඩක් නැහැ. ඒ නම කිව්වට වැඩක් නැහැ. ඒ නම කිව්වා කියලා කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. වෙන තැන්වල කියවේ. හැම ක්ෂේත්‍රයකදීම හැම ක්ෂේත්‍රයකදීම නම කිව්වහම හරි ප්‍රයෝජනයක් ලැබෙනවා. දැන් ඕනම තැනකට ගියාම නම අහනවනේ. කවුද ඇවිල්ලා ඉන්නේ? ඉතින් අපි නම් කියනවා. එතකොට ඒ ඇතිය අහන කෙනත් ඇහිමකටපත් වෙනවා. කියන කෙනත් ඇහිමකටපත් වෙනවා. පන්තියේදීත් එහෙම පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්නේ කියන්නේ නම. කවුද ඇවිල්ලා ඉන්නේ? ඉතින් ඇවිල්ලා ඉන්නාගේ නම් කියනවා. ඊයේ ඇවිල්ලා නැතු ආයේ කවුද? ඉතින් ඒත් නම කියනවා. ඉතින් ওই විදිහට අපි හැම වෙලේම නම කියන්නේ කාටද කවි කියන්න පුළුවන්. ඉතින් නම කියන අත උස්සලා. අත ඉස්සරමදී නම් මොකද්ද කියලා අහනවා. දැන් ওই රූපවාහිනී ඔය ගුවන් විදුලි වැඩසටහන් වලදී දුරකථනයෙන් කතා කරන්න සම්බන්ධ වෙන හැම වෙලේම නමනේ අහන්නේ. කවුද කියලා අහුව ගමන් නම. නම කියන්නේ. ඉතින් නම කිව්වහම හිතෙනවා හරි උත්තරේ ලැබුණා. එතන මොකද්ද මේ මොනවත්ම උත්තරයක් ලැබිලා නැහැ. හොඳට සිහියෙන් ඒ වෙලාවට ඉඳලා බලන්න මොකද්ද මේ කිය කිසිම දෙයක් කියවිලා නැහැ එතන. නිකම්ම නිකම් සබ්දයක් කියන්නේ. සබ්දයන්නේ නමක් කියන්නේ වචනයක්. වචනයක් කියන්නේ සබ්දයක්. සබ්දයක්නේ. ඒතර සබ්දයකින් කියවෙනවද? මේ කවුද මෙතන ඉන්නේ? කාටද මේ ඕනකම ඇති වෙලා තියෙන්නේ? නෑ. තරහා ගත්තේ කවුද? දුක් වුණේ කවුද? සතුටුුනේ කවුද? කාටද ඕනේ උනේ එහෙම හිතලා සතුටු වෙන්න කාටද ඕන උනේ ওই විදිහට කෑ ගහන්න කාටද ඕන උනේ ওই විදිහට මිනිස්සු තරහ කරගන්න කාටද ඕනේ උනේ ওই විදිහට බය වෙන්න ඒ එහෙම ඒ શબ્දයක් කරහට ඒ උත්තරේ ලැබෙනවද නෑ කිසිම උත්තරයක් ලැබෙන්නේ හැබැයි මේ සමස්ත සමස්ත ලෝක ගමනේදී ඒ කියන්නේ ලෝකේ යන විදිහක් තියෙනවානේ කවදක් ගිය විදිහක් එතනදී ඔය නම හොඳටම ඇති නමත් එක්ක නම මදි වුණාම තව ටිකක් වයසක් ඕන වෙයි. ස්ත්‍රී පුරුෂ භාවයයි උපම් ප්‍රදේශේ ওই තව ටිකක් ඕන වෙයි. තවත් සමහර තැන්වලදී කේන්දරයේ ලග්නේ ඕන වෙයි. ওই ටික ওই ටික තිබ්බම හොඳටම ඇති. නමුත් නමුත් මේ භාවනාවට එනකොට මෙතනදී ඕව ඔක්කොම නිකම්ම නිකං මීදුමක් වගේ වැඩක් නෑ. ඒකෙන් කිසි දෙයක් මීදුමෙන් ඔක්කොම පේනවා අපිට. උදේට බලන්න මීදුම තමලාට වැහැපු දවසක උදේට අවුව වැටෙනකොට උදේම නැගිටලා බැලුවාම කන්දක් උඩට ගිහිල්ලා එකම එක මට්ටමට මීදුම හැම තැනකම මීදුමෙන් පිරීලා උස් තැන පේන්නෙත් නෑ මිටි තැන පේන්නෙත් නෑ හෙළ පේන්නෙත් නෑ කඳු මුදුන පේන්නෙත් නෑ ඒ ඔක්කොම වැහිලා ගිහින් හැබැයි ඒක බොරුවන්නේ ඒක බොරුවක් එතන කඳු තියෙනවා හෙළ තියෙනවා කොච්චර හෙළ ගැඹුරුද කොච්චර කඳ උසද ඒ ඔක්කොම ඒ ඒ තියෙන වෙනස්කම් ඒ විවිධත්වය ඔක්කොම මැකිලා ගිහිල්ලා වැහිලා ගිහිල්ලා අර මීදුමට ඇත්ත නෙමෙයි ඒක ඒක ටිකකින් නැති වෙලා යනවා ඒ වගේ ඒ වගේ අපි මේ අපේ නම අල්ලාගෙන ඉන්න එකෙන් වෙන්නේ අල්ලාගෙන ඉන්නේ කියන්නේ ඒක ඒ මම කියලා හිතන් ඉන්න එකේ එතකොට ඒ නාමය අතාරින්නට ඕන ඒක හරි වැදගත්. ඒ නිසා තමයි ওই මුල් කාලේ මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒ ධර්මයේ කිසියම් අවබෝධයක් ලැබුණාම ඒ අහපු ශ්‍රාවකින්ට අවශ්‍ය වුණා පැවිදි වෙන්නට. එහෙමනේ මුලින් ගියේ බුදුහාඳුර බණ කිව්වේ ගිහයට බණ කිව්වහම ඒ ගිහි සමහර අයට අවශ්‍ය වුණා පැවිදි වෙන්න. ඉතින් පැවිදි වුණා. දැන් පැවිදි වුණාම මොකද වුනේ? නමත මොකද වුනේ කියලා බලන්න. නම නැති වෙලා ගියාද? නම කියන එක නැති වෙලා ගියා. දැන් උපතිස්ස කියලා කෙනෙක් හිටියා. ඊට පස්සේ නැති වෙලා ගියා ඒ උපතිස්ස. උපතිස්සට මොකද වුනේ? ඒ එයා නෑ. ඊට පස්සේ එයාට කිව්වේ කවුද? සාරිපුත්ත. සාරිපුත්ත කියන්නේ නමක් නෙමෙයිනේ. සාරි කියන කෙනාගේ පුතා. එයාට නමක් නෑ. දැන් ඉතින් නමක් නැතුව මිනිස්සු අඳුරගන්න බැරි හින්දා අනිත් අය කියන්න පටන් ගත්ත එයාට සාරිපුත්ත කියලා. අහවල් සාරි කියන තැනැත්තේගේ පුතා. මොග්ගලී පුත්ත. ඒ මොග්ගලී කියන කෙනාගේ පුතා. නම නැති කර නම අතහැරලම දැම්ම. නම අතහරින එක අමාරුයි. ඔක්කොම අතහැරියත් නම අපි අල්ලන් ඉන්නවා. මගේ නම ඒකට කාටවත් මොනවත් කරන්න දෙන්න බෑ කියලා. ඒතර මේක අල්ලන් ඉන්නකල් අපිට මේ මේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැහැ. මේ විදර්ශනාව ඔතනදී හිර වෙනවා. නම ඇවිල්ලා හිර වෙනවා. එක්තරා තැනකට එනකල් නම කියන එක වටිනවා. මේ කවුද වාඩි වෙලා ඉන්නේ? උපුල් වාඩි. මේ කවුද කතා කරන්නේ? උපුල් කතා. ඒක වටිනවා. අර මුලදි සිහියේ ඕන කිව්වනේ සමතේදී අර ටිකක් ඈත් වෙලා ඉන්න. ඈත් වෙලා අපදිහා බලන්න. එතනදී නම කියන එක වටිනවා. හැබැයි මම කියනවා වැඩි නම පාවිච්චි කරාම ටිකක් පොඩි දුරස්ත භාවයක් එනවා. එකපාරට Tamanta tamamම නම කියනකොට පොඩි ඈත් වීමක් වෙනවා. ඉතින් ඒක වැදගත්. කාටද මේ තරහ ඇවිල්ලා තියෙන්නේ නම කියන්න පුළුවන්. කවුද මේ නාන්නේ නම කියන්න පුළුවන්. ඉතින් නම කියලා බලන්න. එතකොට පොඩි වෙනසක් තේරෙනවා. සිහිය ටිකක් ඇති කරගන්න පහසුයි. අර ඒ උපාදානයේ ටිකක් අඩු වෙනවා. හැබැයි ඕක දිගටම දිගටම නම පාවිච්චි කරන්න යනකොට එක තැනකදී හිර වෙනවා. ඒ නම එක තීරණාත්මක තැනක් වෙනවා. නම අතාරින්නට ඕනේ. නම තියාගන්නවද අතාරිනවද? ඒ තමන්ගේ ලෝකයේ තුල අනිත්‍ය පාවිච්චි කරන්නේ ඕන එකක් ඉතින්. ඒ නිසා දෙක එක නම් දාගන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. තමන් මේ මම කියන්නේ නම කියන එක අල්ලා ගන්නවද අතාරිනවද ඒක ඉතින් ඊට පස්සේ යාට නෑ එයා ඉතින් මිනිස්සු එක එක කිව්වා දැන් අඟුලිමාල කියන්නේ ඒක අර මිනිමර මර හිටියේ කෙනාට දීපු නමනේ අඟුලිමාල ඉතින් මිනිස්සු ඊට පස්සේ දිගටම යාට අඟුලිමාල කිව්වා මහාන වුණාට පස්සෙත් අඟුලිමාල හාමුදුරුව. රහත් වුණාට පස්සෙත් අඟුලිමාල. ඒ ප්‍රශ්නයක් උන්නේ නැහැ. මොකද නම අතහැරපු කෙනාට අනිත් අය මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපි නම අල්ලන් ඉන්න කල් අනිත්‍යයි කියන හැම එකක්ම අපිට ප්‍රශ්නයක්. හොඳයි කිව්වත් ප්‍රශ්නයක්, නරකයි කිව්වත් ප්‍රශ්නයක්. ඒ නමට තම හොඳ හොඳ නමක් තියාගන්න ඕනි කියන එකත් ප්‍රශ්නයක්, නම නරක කරගන්නවා කියන එකත් ප්‍රශ්නයක්. මේ දෙකම ප්‍රශ්නයක්. එතකොට මේ මම කියන එක අතරින් මම කියන එක තේරුම් ගන්නේ මේ නමට තියෙන දීලා තියෙන තැන අපි අඳුනගෙන අතාරින්නට ඕනේ. අතහැරියාම එනවා හිස් බවක්. දැන් නමක් කියන්න බෑනේ කවුද වාඩි වෙලා ඉන්නේ? නම කියන්න බෑ. දැන් මම කියන එක මුලින්ම අපි අතහැරියානේ. අවබෝධයෙන්ම නෙමෙයි. නමුත් මම නෙමෙයි වාඩි වෙලා ඉන්නේ. අහවල් නම තියෙන කෙනා කියලා අපි කොහොමද ඊට පස්සේ නමත් අතහරිනවා. දැන් මමත් නෙමෙයි නමකුත් නැහැ. අන්න එතකොට එහෙනම් කවුද මේ වාඩි වෙලා ඉන්නේ? කවුද මේ කෑ ගහන්නේ? කවුද මේ ඇහුම්කන් දෙන්නේ? ඒ ප්‍රශ්නේ දැන් දිගටම දිගටම එනවා. කාටද මෙහෙම හුම්කම් දෙන්න ඕන වෙලා තියෙන්නේ? කාටද මෙහෙම කෑ ගහන්න ඕන වෙලා තියෙන්නේ? කාටද මෙහෙම සුදු අඳින්න ඕන වෙලා තියෙන්නේ? කාටද පාට ඇඳුම් අඳින්න ඕන නැත්තේ? ඉතින් ওই ප්‍රශ්නේ අහන්න ඕනේ. කරන හැම ක්‍රියාවකටම අහන්න ඕනේ. ඇහෙනවා. සිහියේ සිහි නුවණ විසින් අනිවාර්යයෙන්ම නගන ප්‍රශ්නයක් මේක. ඒ ප්‍රශ්නයට අපි සංවේදී වෙනවා භාවනාවේදී. දැන් මේ මේකේ තව කාරණා ටිකක් අපර මුලින් කතා කරපු කාරණේට අදාළව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට කලින් දැන් ඔහේ මං කෑත් ගහ යනවා මේවා. ආන් ඉන්නවද නැද්ද දන්නේත් නැහැ. මේක තේරෙනවද නැද්ද දන්නේත් නැහැ. තේරුම් ගන්න තරම් දෙයක් තියෙනවද නැද්ද කියන එක දන්නේත් නැහැ. නිසා මේ කාරණේ ගැන තව අපි අහට කතා කරන්න කලින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කාරණේ මේ කියාගෙන ආපු දේවල් පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් කරුණා කරලා අහන්න අපි ඒ ගැන සාකච්ඡාවක් කරමින් අර ඉතිරි පියවරට යමු. ඒ නිසා ටික වෙලාවක් ගමු මේ කියපු කාරණා ටික පැහැදිලි කරගන්න.